ඒ නිසා නීවරණ ධර්ම පහ හිතෙන් අයින් වෙන්න අයින් වෙන්න හිතට ධානාංග පහක් එකතු වෙනවා. අන්නේ ධානාංග වල උද්දච්ච කුක්කුච්චේ වෙනුවට හිතට එන ලකුණට පෙන්වන්නේ අපි ඒකාග්‍රතාවය. ඒකටත් ඒකටත් අපි සමතය කියනවා. ඒකටත් අපි සමාධිය කියලා කියනවා. අන්නේ සමාධිය ඇති වුණා නම් හරි පුදුමාකාර අපිට ශාන්තියක් අර වික්ෂිප්ත හිතේ අසහනකාරී හිතේ තියෙන තවන පෙළන ගති වෙනුවට ශාන්ත ගතියක් එනවා. ඒ ශාන්ත ගතිය තමයි අපි මේ සමාධිය කියලා තේරුම් ගන්න තියෙන්නේ. නමුත් මේ ශාන්ත ගතිය අනිත්‍ය බව දුක් බව අනාත්ම බව තේරුම් අරගත්තොත් ඒ තේරුම් අර ගැනීම සමාධිය ලබන්න ඉස්සර ඉඳලම තියෙනවා නම් තමයි ආරසාවක් තියෙන්නේ. එහෙම නැතුව මේ උද්දච්ච කුක්කුච්චේ නැති කරලා ලැබෙන සමාධියට ඇබ්බැහියක් එහෙම ඇති වුණොත් නිකාන්තියක් එහෙම ඇති වුණොත් ඒකත් එක විදියක බොරුවක් බවටපත් වෙනවා උගුලක් බවටපත් වෙනවා. එනිසා මේ සමාධිය පිළිබඳව හැම වෙලාවෙදීම චරුවචනන්ති සති උපේක්ඛා පාරිසුද්ධින් චතුත්ථ ඥාන සමාදපේති කියලා තමයි මේ සම්මා සමාධිය පෙන්වන්නේ. ලැබෙන සෑම සමාධියක්ම සතියෙන් සහ උපේක්ෂාවෙන් පන්නරේ ලබන්නේ. සතියෙන් සහ උපේක්ෂාවකින් පන්නරේ නොලබපු සමාධියක් වෙන්න පුළුවන් ඔය තියෙන සමත සමාධිය. එතන රූපාවචර ධානය සහ අරූපාවචර ධානය. ඒ නිසා ඒව ලැබුව පමණින්ම අනිවාර්යයෙන්ම විපස්සනාට යොමු වෙයි. යථාභූත ඥාන දර්ශනේ පහළ වෙයි. සම්‍යක් දෘෂ්ටිය පහළ වෙයි. මධ්‍යම ප්‍රතිපදාව වෙයි කියලා එහෙම සාතිකයක් නැහැ. ඒකට ප්‍රධානම සාක්ෂිය තමයි ਸਰවචනanse පාර වෙන්නේ. ඉස්සල්ලා ලෝකේ එවැනි සමාධි තිබුණා. ਸਰවචනanse පවා ඒක තමන් වහන්සේගේ අධ්‍යා මේ ධර්මතාවලට ධර්මයට බාරගත්තා. නමුත් ඒ කාලේ සමා සම්‍යක් දෘෂ්ටියක් හෝ මධ්‍යම ප්‍රතිපදාවක් හෝ ඒ පුද්ගලයාට එයින් විමුක්තියක් හෝ ලැබුණේ නැහැ. ඒ නිසා අපි මේ කතා කරන සමාධිය සෑම වෙලාවකම ඒ සතියෙන් සහ උපේක්ෂාවෙන් පිරිසුදු බව ලබන්නේ. පන්නරේ ලබන්න ඕන. අන්නේ පන්නරේ ලබාගත්ත කෙනාට සමාධිය දිහා බලනකොටමත් වැඩ කරනකොටත් සමාධිය ලැබුවට පස්සේ මහ පුදුම විදියේ නිවනේ ලකුණු වැඩ කරනකොටත් පේන්න තියෙනවා ලබනකොටත් පේන්න තියෙනවා ලැබුවට පස්සෙත් පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි සමාධියක ලකුණු තමයි මේ වගේ ගිහිවෙ ඉඳගෙන තමන්ගේ ජීවිතයේ භාවනා අධ්‍යාපන ආධ්‍යාත්මයක් ලබා ගන්න කැමති අයට අලුතෙන් කියලා දෙන්න තියෙන්නේ. නැත්නම් ඇත්තටම සමාධිය කියන එක මේ අතෝ දන්නවා කියන පදනමේ මම ඉන්නේ. මෙතන එකතු කරනවා නම් එකතු කරන්නේ මේ ලබන සමාධියෙත් කොස්සක් තියෙනවා. ඒ සමාධියෙන් ඇති කරන ප්‍රශ්නෙට සමාධිය උත්තර නැහැ. ඒක සඳහා අනිවාර්යයෙන් මේ සමාධියේ විපස්සනාට ලක් කරලා ඒකේ විෂ කපන්න ඒ විපස්සනාට ලක් කරන්න ඉස්සර උනත් මේ සමාධියේ විශේෂ ආන්නේ විදිහේ මේ මේක නෙවෙයි නිෂ්ඨාව. මින් එහාට යන්න ඕනේ මේකේ තියෙන ගතිය තමයි මේකට ඇලෙන බැඳෙන ගතිය. මේ සමාධියට නිකාන්ති වෙන ගතිය. ඒ නිසා මම මේක අල්ලන්න ඉස්සර වෙලාමත් වැඩ කරනකොටත් මේ විෂයෙහි මේක නිෂ්ඨාව නොවන බවත් මේකත් අනිත්‍ය බවත් දුක්ඛ බවත් අනාත්ම බවත් තීරුම් අරගෙන හිටියොත් හොඳයි කියන එක තමයි විතරයි අලුතින් ඉගෙන ගන්න තියෙන දේ. මේක සමහර විටක නැස්චාත් අදහසක් විදිහට පේන්න ඉඩ තියෙනවා. එහෙම කිව්වොත් එහෙම මේ බඩු කවුරු ගන්න එකක් නැහැ. ඒ මොකද මේ බඩුව බඩුවල හිලක් පේන්න තියෙනවා. ඉතින් අරගෙන පිස්සු ඇදෙනවට වැඩිය හොඳයි ගන්න ඉස්සෙල්ලාම කියලා බාර දෙන එක. මෙන්න මේකයි මේ බඩුවේ තියෙන්නේ පරෝජනේ සලකලා වැඩ ගන්න මිස මේක අල්ලබදා ගන්න දෙයක් නැහැ. මේක නිදර්ශනයක් වශයෙන් අපේ ඔය කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ බණ කියනකොට කිව්වේ තට්ටු කොට නැගිල්ලක් ගහනකොට අනිවාර්යයෙන්ම සෑහෙන ගාණක් වේදම් කරන්න වෙනවා පලයන් පලංචි බඳේ. ඒ නැතු ඒකින් පිට්ටි වල තෙත පිට නැගලා වැඩ කරන්න බෑනේ. නමුත් මේ පලංචිය තියෙන තාක්කල් බිල්ඩින් එක අජුවයි. වැඩි වෙනකොට ඒක ගලවලා ඊට පස්සේ අපි කපරාරු කරනවා. අභාග්‍යයට ඒ පලංචි වල පදිංචි වෙන්න ගියොත් එහෙ නැතිනම් කැතකම ඉතුරු වෙනවා. සමාධිය කියන එක අල්ලගත්තාම වෙන්නේ පලංචියේ පදිංචි වීමක් වෙන්නේ. පලංචිය කියන්නේ తాවකාලික ගොඩනැගිල්ලක්. semi structural semi structure එකක් කියලා කතා කරන්නේ. ඒක හදාන්නේ පරෝජනීය පිණිස. ස්ථිර සාරව හැකිලක් හදාගන්නක අපි මේ පලංචි පාවිච්චි කරනවා. නමුත් ඒ ගිරණගිල්ල ලස්සනට කපරාරු කොළ ඉවරනට පස්සේ පලංචි ගලවන්න ඕනේ. ඒක තමයි ගොඩනගිල්ල පාවිච්චි වෙන්නේ. ඒ නිසා සමාධියේ තියෙන මෙන්න මේ සමාධි සම්බොජ්ජංගේ තාම අංග සම්පූර්ණ වෙලා නැහැ මේක හොඳට මේ අනිත්‍යත්වයෙන් දුක්ඛත්වයෙන් අනාත්මත්වයෙන් එහෙම නැත්නම් ත්‍රිලක්ෂණේ මේක පන්නරේ ලබන්න ඕනේ කියන කාරණාව දැනගෙන ඉන්නවයි කියන එක එච්චරම හානිකර දෙයක් විදිහට නෙවෙයි මම දකින්නේ ඒ දැනගෙන යන එක හොඳයි. අවික්ෂේප භාවයේ තමයි එහෙම නැත්නම් හිත නොවිසිරෙන ගතිය තමයි මේ සමාධියේ ලක්ෂණය වශයෙන් පෙන්වන්නේ. හිත විසිරීම තමයි උද්දච්ච කුක්කුච්චය කියන්නේ නීවරණ කියලා කියන්නේ. ඒකට තමයි අපි පිළියම් වශයෙන් සමත සහ විපස්සනා වශයෙන් අපි මේ හිත ඒකාග්‍ර කරන්න සමතයකටපත් කරන්න උත්සාහ කරන්නේ. අපි පරණ පුරුදු කරගත්ත විග්‍රහ ක්‍රමයක් තියෙනවා. මේ සලායතනේ ඇහැ, කන, නැහැය, දිව, කය, මන කියන මේ සලායතන තමයි අපි මිනිහෙක්, ස්ත්‍රියාවක්, පුරුෂයෙක් කියලා අපි සඳහන් කරන්නේ. මේ සලායතන වල ඇහත් ආයතනයක් පවත්තන. කනත් ආයතනයක් පවත්තන. නහයයි, දිවයි, කයයි, මනසයි. ඉතින් ඇහි ඒ කටයුත්ත ඒ ආයතනය පවත්තන්ඩ බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතනයයි දෙක අතර ගැටුමක් සිදු වෙනවා. බාහිර ආයතනයට අපි කියනවා රූප ධර්ම කියලා. රූප ආරම්මන කියලා. අභ්‍යන්තර ආයතනයට අපි කියන්නේ මොකද්ද? චක්කු ප්‍රසාදය කියලා. මේ දෙකම රූප ධර්ම. මේ චක්කු ප්‍රසාදයට බාහිරේ තියෙනා වූ වර්ණ රූපයක් රූප ආරම්මණය කිව්වම තවත් භාවනාවේ අර්ථකථනයක් තියෙනවා මෙතන වර්ණ රූපය කියලා ගමු. වර්ණ රූපයක් වැදුනහම එතෙන්ට ඒ විඥාණය චක්කු විඥාන ස්වરૂපයෙන් මතුනොත් එන්නේ ඒ තුන එකට යන තාකල් අපි එතන ස්පර්ශයක් සිද්ධ වෙනවා වින්දනයක් දැකීමක් සිදු වෙනවා ඒ අනුව අපිට සංඥාවක් පහළ කරන අපි ඉතින් දකින්නෙක් බවටපත් වෙනවා ඒ වාගේ මේ වචන වලට ඒ හිස්තැන් වලට වෙන වචන තුනක් දාගුවාම සෝතායතනෙට සද්දාරම්මණයක් ආපුවාම එතෙන්ට විඥානීය සෝත විඥානයේ වශයෙන් පැමිණුනොත් ඇහිම සිදු වෙනවා. එතකොට නැහැයේ තියෙනා වූ ඒ ගහන ප්‍රසාදය කියන ඒ සංවේදී බව පැහැදිලි රූපවලට ගන්ධයක් ඇවිල්ලා වදිනකොට හිත එතෙන්ට බැරි වෙලා හරි ගියොත් නැත්නම් විඥාණය ඝාන විඥාණය බාටපත් වුනොත් අපි ගඳ බලන්නේක් බාටපත් වෙනවා. ඒ වගේම දිවට රසයක් වැටිච්ච වෙලාවේ හිත ගියොත් එතෙන්ට ජීවහා විඥාණය බල අපි රස බලන්නේක් බාටපත්. කයට පහසක් ලබන වෙලාවේදී ඇහ කන දිවනාසය කය මගාරවල හිත මේ කාය විඥානයක් බාටපත් වුනොත් අපි පහස ලබන්නේක් බාටපත් වෙනවා. එහෙම නැත්නම් මනා මනායතන ධර්මයක් ඇවිල්ලා වදින වෙලාවේදී අර කියන පංචේන්ද්‍රියම අයින් කරලා හිත මනෝවිඥානයේ වශයෙන් වැඩ කෙරුවොත් අපි කල්පනාකාරයක් බවටපත් වෙනවා. මෙන්න මේ හයේම තියෙන එකම වැඩපිළිවෙල පවත්වාගෙන යන ආයතන මොකක් හැවිලා වැඩිච්ච ගමන් එතන ක්‍රියාවක් පටන් ගන්නවා. එතන අලුත් දෙයක් පටන් අරගන්නවා. ඇහැ සෝත ප්‍රසාදයට එල රූපාරමණයක් වදිනවා. ඉතින් සරුවඥන් වහන්සේගේ මේ සර්වඥතා ඥාණයෙන් බලනකොට උන්වහන්සේ දැකලා තියෙනවා මේ ඇහැට රූපාරම්මණයක් වර්ණ රූපයක් ඇවිල්ලා වැදෙන වෙලාවත් එතකොට එහි චක්කු විඥාණය පහළ වීමත් ඊ타මත්ම විචිත්‍රයි ඊ타මත්ම මනබන්ධනීයයි ඊ타මත්ම මෝහනීයයි මේ නිසා මේක කවදාකවත් මේක යාන්ත්‍රණය දැකගන්න නුපුහුණු සූදානම් නැති උපදෙස් නොලැබිච්ච මනසකට කවදාකවත් කරන්න බෑ අපි සාමාන්‍ය භාෂාවෙන් කියනකොට රූප බලනකොට ඉබේම කට ඇරෙනවා බලන බවවත් මතක නැති වෙනවා කට ඇරිය නැතුනට රූප පේනවා එතකොට හොඳ දෙයක් දකිනකොට ඉබේම කට ඇරෙන තරමට අර රූපේට අපි මත් වෙන ගතියක් මොහොනීය ගතියක් තියෙනවා ඒකේ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි මේ යන්ත්‍රය හදලා තියෙනකොට හැටි ඊගාවට සද්දෙත් එහෙමයි. ගඳත් එහෙමයි. රසත් එහෙමයි. සරුවචනාංශයේගේ මේ දීර්ඝ සංසාර ගමනේදී එහෙම නැත්නම් පාරමිතා පුරන කාලෙත් සර්වඥතා ඥානයේ තියෙන මේ පැතිරීම නිසා උන්වහන්සේ දැකලා තියෙනවා. ඇහැ ඊටාත්ම මායකාරී ඊගාවට කන ඊගාට නෑහැය ඊගාට දිව අන්තිමට තමයි වැඩ කරන්න පුළුවන් යන්තම් හරි දැක් ගන්න පුළුවන් ඉන්නේ කාය ප්‍රසාර. ඒ නිසා සතර සතිපට්ඨාන ඉස්සලාම කායනුපස්සනා කියලා තියෙන බව අපි මීට කලින් කීප වතාවක මතක් කරගෙන තියෙනවා. සමහරුන්ට මේකත් හරිය අමාරුයි තේරුම් අරගන්න. නමුත් ත්‍රිපිටකයේ මේ අදහසට එච්චර විරුද්ධ අදහස් නෑ මේක තමයි සාමාන්‍ය පොදු පිළිගත් අදහස. ඒ නිසා අපි සාමාන්‍ය ආධුනිකයෙකුට මතක් කරගන්නකොට එහෙම නැත්නම් ප්‍රශ්න විසඳීම සඳහා ආදර්ශයක් විදිහට ගන්නකොට කාය කාය ප්‍රසාදේ නැත්නම් කාය ඉන්ද්‍රිය තමයි අපි ඉස්සරහට ගන්න. ඒ කාය ඉන්ද්‍රියට කවදාකවත් මොනම සංඥාවක්වත් ඇති කරන්න බෑ. පිටින් ඇවිල්ලා යමක් නොඇදුනොත්. ඒ පිටින් කියලා කිව්වට පස්සේ සමහරුන්ට කියන්න පුළුවන් එන හෘදේ වස්තුව ගැහෙනකොට පිටින් ඇවිල්ලා නෙවෙයිනේ වදින්නේ. ඒකත් වැටෙන වෙලාවල් බැඳ දැනෙන වෙලාවල් තියෙනවනේ. ආදී වශයෙන් අපිට අභ්‍යන්තර බාහිර ගොඩක් හේතු කාරණු තියෙනවා. අනිච්ඡානුක පේශීන් වලින් සහ ඉච්ඡානුක පේශීන් වලින් මේ sannivedana කොයි දෙයට හරි ඒ කාය ප්‍රසාදේ කුප්පන් නැතුව කාය ප්‍රසාදේ අවුස්සන් නැතුව කාය ප්‍රසාදේ කුචුකවන්නේ නැතුව කාය ප්‍රසාදේ මන මේ විඥානයේ අවධානය ඉල්ලන්නේත් නැහැ විඥානයේ දෙන්න එන්නේත් නැහැ ඒ නිසා කාය ප්‍රසාදේ අවුස්සන්ඩ බාහිර ආරම්මණයක් අවශ්‍යයි අන්න ඒ බාහිර ආරම්මණය එවන තමයි කයේ තියෙන බාහිර ආරම්මණයට කිචි කැවෙන ගතිය කයේ තියෙන මේ කාය ප්‍රසාදයේ තියෙන බාහිර ආරම්මණයට ප්‍රතිචාර දක්වන ගතිය, ප්‍රතික්‍රියා කරන ගතිය, අනුග්‍රහ දක්වන ගතිය, ඒ වගේම ඒ මතට පහළ වෙන විඥාණය මේක බාහිර රූපය මේක කාය ප්‍රසාදය මේ ඒ දෙක ගැටීම නිසා ඇතිවෙච්ච ස්පර්ශය කියලා වෙන් කර දක්වන ගතිය මේන මේ ගති තුනේ ආරම්මන උපනිජ්ජාය භාවනාව කියලා කියන්නේ බාහිර වර්ණ රූපය මත පමණක් හිත යොදා කරවනාව. ඒකට අපි කියනවා සමත භාවනාව කියලා. මේකදී අපි අරමුණු කරන්නේ අරමුණ වශයෙන් ගන්නෙ වර්ණ රූපයෙන් මේක. පොට්ටබ්බේ. හැපෙන්න බාධා ආධාර වෙන දේ. ඒ නිසා ආනාපාන සති භාවනාවට අපි මේ ධර්මය යොදාගෙන බලනකොට ආනාපානෙදී වෙන්නේ පිටින් එන්නා වූ ඒ හුස්ම රැල්ල ආස්වාස වශයෙන් හෝ ප්‍රස්වාස වශයෙන් නාසිකාග්‍රය හෝ උඩුතලයේ හැප්පෙනකොට ඒ උඩුතල කයේ ප්‍රසාදය නැත්නම් නාසිකාග්‍රයේ කයේ ප්‍රසාදය නියෝජනය කරන. ඒකට අපි කියනවා කාය ආයතනය කියලා. ඇවිල්ලා වදින හුලං ප්‍රවාහයට අපි කියනවා බාහිර ආරම්මණය කියලා පොට්ටහබ්බේ කියලා. මේ දෙක එකතු වෙච්චාම මේ වාතය සීතලයි උණුසුමයි දිගයි කොටයි මේ ඇතුලේ මේ මුලැමැද අග මේ පිටවීමේ මුලැමැද අග කියලා අපි ඒ තෝරම් බේරුම් කරගන්න ගතියට අපි කියනවා විඥානයි. ඒ දෙක ගැටීම නිසා ඇතිවෙච්ච දැනුම කියලා. අන්න ඒ කාරණා තුنين මේ ඉහළ ඉහළ පහළ යන හුස්ම රැල්ලට හිත තියානින් එක තමයි ආරම්මන උපනිජ්ජාය භාවනා කියලා සමත භාවනා කියලා අපි ගන්නේ. ඉතින් මෙතෙන්දී ඇත්තටම විස්තර වශයෙන් අවශ්‍ය නම් මේ කය කියන එක පුරාම කාය ප්‍රසාදයක් තියෙනවා තමයි. නමුත් අපි මේ ආනාපාන සති භාවනා කරනකොට මේ දේවල් වල තියෙන අවුල් සහගත නැති தත්ත්වයටපත් කරලා කය නියෝජනය කරන කවුද කියලා පත් කරන්න ඕන නිසා තමයි අපි මුළු කයට හිත දාලා මුළු කයෙන් උඩු කයට හිත දාලා උඩු කයෙන් හරියටම වඩාම ප්‍රකටතන නාසිකාග්‍රද කියලා අපි කල් ඇතුවම කය නියෝජනය කරන්න අපි පත් කරනවා. නැත්නම් මේ නඩුව ඉවර කරන්න බෑනේ. මේ කය වෙනුවෙන් මෙයා නියෝජනය කරනවා. ආය ප්‍රසාද. හුස්ම රැල්ල වශයෙන් අරමුණපත් කරනවා. එතකොට එහිම හිත පවතිනවා නම් හුස්ම ගන්නලද හුස්මෙම හිත පවතිනවා නම් එතකොට අපිට කැඳේ ගල බේරුවා වගේ කියන්න පුළුවන් මේ හුස්ම රැල්ල මේ ඇතුල් වෙන එක පිට වෙන එක එහෙම නෙවෙයි. නෑ නෑ මේක පිට වෙන එක ඇතුල් වෙන එක නෙවෙයි කියලා අර දෙක වෙන්කර දැනගන්න පුළුවන් ගැතිය තමයි විඥානය කියලා. වෙන්කර දැනගැනීමේ ඥාණයට කියන විඥානය කියලා. ඉතින් අපිට මේ හුස්ම ගන්න වෙලාවේදී ගුරු උසුට යන්නේන කොටත් ඒක හරියට කියා ගන්න බැරි නම් අපිට කියහැකි හිත එතන නෙවෙයි තිබිලා තියෙන වෙන කොහේ. නන්නතර. එතකොට සමාධියක් නෑ. නමුත් යම් වෙලාවක විඥාණයෙන්ට යොමු වුණා නම් අපිට පැහැදිලිවම ලකුණක් වශයෙන් නැත්නම් අභියෝගයක් වශයෙන් කියන්නුලා එහෙනම් ඕක අඩු ගන්න මේ ඇතුළේ හුස්ම පිටේ හුස්මේ වෙන්කොල්ල දැනගන්න. එතකොට ඇතුලේ හුස්මේ ලකුණු සීතල ගතිය, කීකරු ගතිය, මොනවා හරි දැනගන්න දිග ගතිය. පිටවෙන හුස්ම අපි කියන උණුසුමයි, නැත්නම් නිශ්චලයි, එනතන් කෙටි මොනවා හරි කියලා දැනගන්න. අන්නේ දැනගන්නා ශක්තිය තමයි හුස්ම වැඩිම නිසා ඇති වෙච්ච වෙනස. ඒක දැනගන්න ගතිය තමයි අපි කියන්නේ විඥානය කියලා වෙන්කොට දැනගැනීම. ඉතින් මේ අර ඇවිල්ලා වදින හුස්මයි හැපෙන තැනයි වෙන්කොට දැනගන්නා ලකුණු ටිකයි සේරම බලනින්න එකට කියනවා විපස්සනා භාවනා කියලා. ඒක තමයි යන්නේ මේ ලක්ෂණ උපනිජ්ජායන කියන වැඩේට. එනිසා මේ විස්තරෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ කියන මේ ධර්මවල සමත සමාධිය සඳහා නම් අපි භාවනා කරන්නේ අරමුණ වෙන්නේ රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් පහසක් ධර්මතාවයක් පමණයි විපස්සනා භාවනා කරනකොට රූපය වගේම ඇහි ප්‍රසාදයක් ඒ රූපයේ ඇහි ප්‍රසාදයේ පහළ වීම නිසා ඇතිවෙන සංගතිය වෙන් වෙන්කොට දැනගන්න පුළුවන් වෙන්නා වූ විඥානයේ අත්දැකීමත් කියන මේ තුනම එකවරම අපේ අවධානයට ලක් වෙනවා. ඒව අරමුණු වෙනවා. කනේ නම් සද්දේ හැටි කන ඒට දක්වන ප්‍රතිචාර ඒ වගේම මේ සද්ද කටට වැදුනට ඇහෙන්නේ නැහැ ඇහැට ගියාට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ කම්බරේට පමණයි. ආදී වශයෙන් මේ ශබ්ද පිළිබඳ තියෙන විශේෂත්වය දැනගන්න ඕනේ විපස්සනාවක්. එතන නැහැ ගාන්ධ කට රස කය පහස වශයෙන් මෙන්න මේවා ඉතාමත්ම සවිස්තරව වෙන්වෙන් වශයෙන් බලනකොට විපස්සනාදීන සම්පූර්ණ පරාසයම දකිනවා. තමතේදී අපි කරන්නේ බාහිර ආරම්මණය පමණයි. ඒ නිසා අටකථාචාරින් වහන්සේලා ආරම්මණය මත පමණක් බලා කරන සම්මුති ධර්මයේ මත පමණක් බලා කරන භාවනාවට කියනවා ආරම්මන උපනිජ්ජායන සමාධිය කියලා. අරමුණක් වෙන්න පුළුවන් ප්‍රසාද රූපයක් වෙන්න පුළුවන් ඒ මතට පැමිණ විඥානයේ මෙන්ම විඥානයේ චිත්‍රයේ විඥාන තිරයේ වැටෙනා වූ උණුසුම් ගති සිසිල් ගති කම්පන චංචල ආදී වෙන් වෙන් කොට දැනගන්න පුළුවන් ලකුණු කියන මේ සේරම බලනවනම් අපි ඒකට කියනවා ලක්ෂණ උපනිධායනය කියලා. මේ දෙකම සතියක් නැති හිතකට යම් ප්‍රමාණයකට සමාධියක් නැති හිතකට ගණ්ඩ බැරි එක නිසායි අපි මේ පෘ탁ඥයා සහ ආර්ය උත්මෙන් අතර වෙනස දකින. පෘ탁ඥයාට මේක අහලා දැන් සර්වචනාංශ මෙහෙම දේශනා කරනකොට අහලා මේක මේ සුතමේ වශයෙන් තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එයාට සුතමේ ඥානය තියෙනැත්තෝ කියලා අපි කියනවා. සෝතාවධානයේ පඤ්ඤා සුතමේ ඥාන. මන බණක් කියනකොට හොඳට කණේම කරන අහගෙන ඉන්න පුළුවන් මිනිස්සෙයින්ට සුතමේ ඥානෙ තියෙනවායි කියලා කියනවා. සුත් ඊට පස්සේ ඒ අහපු දේ වෙන්න පුළුවන්ද මේක? ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම නොවෙන්නේ ආදී වශයෙන් හොඳට ගලපලා සංසන්දනය කරලා බලන ඥාණයට අපි කියනවා චින්තාමේ ඥාන කියලා. සුත්තාන සංවරේ සං පඤ්ඤා කියන සුතමේ ඥාන තියෙන ඔක්කොටම චින්තාමය ඥාන පහළ වෙනවාමයි කියලා එහෙම සානීතියක් නැහැ. ඒවා ඒ කණෙන් අහලා මෙයා කණෙන් පිට වෙන්නේ නැත්තු ගොඩක් කියනවා. නමුත් මෙහෙම නීතියක් තියෙනවා. සුත්තමය ඥානේ නැතුව කවදාක සම්‍යක් දෘෂ්ටි පැත්තකට චින්තාමය ඥාන පහළ වෙන්නේ නැහැ. ඒක නම් ඒකාන්තයි. කවදාකවත් මේ වගේ ධර්මතාවයක් බුද්ධ දේශනාවක් නාහ කාටවත් හිතලා ගන්න බෑ. ඒක සරුවචනanse දේශනා කළා තියෙනවා ද්වේ මේ භික්කවේ පත්‍ය සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජ්ජත්තා යෝනිසෝ මනස්කාර මහණනි මේ සම්‍යක් දෘෂ්ටිය කියන එක ලෝකේ පහළ වෙන්නම් අනිවාර්යයෙන්ම පරතෝ ഘോഷය අවශ්‍යයි පරතෝ ഘോഷය කියලා කියන්නේ වෙන කෙනෙක් කියන දෙයට අහුම්කම් දීම ශ්‍රාවක කියලා කියන්නේ අපි සේරම ශ්‍රාවකයෝ ඒ මොකද සරුවචනanse කියන දේ අහලා තමයි අපි කටයුතු කරන්නේ ඒක නැතුව කවදාකවත් ওই චින්තාමය ඥානෙ ඉන්නේ නැහැ. නමුත් ඒක තිබුණාට යෝනිසමනසිකාරය නැත්තම් මුණින් නමලා තියෙන කලයකට වතුරක් කරුවා වගේ මේ කණෙන් ආපු දේ ඒ කණෙන් ගියා නම් ඒ පුද්ගලයාට ඒක චින්තාමය මට්ටමට යන්නේ. ඒ චින්තාමය මට්ටමට ගිය පළියට අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම භාවනාවට යන්නේ. ඒක නිව විශ්වවිද්‍යාලට යන ගාන වැඩි මේ වගේ තැන් වලට එන ගාන අඩු වෙන්නේ ඒ ඇත්ත චින්තාමය ඥාන දිනු කරමින් ඒ දර්ශන ඒ වගේම ඒ වගේ තියෙන මේ මූලධර්ම කරුණු සාකච්ඡා කර කර සාකච්ඡා කර සුතමේ ඥාන තියෙන නැත්නම් උඩින් ඉන්නවා. නමුත් ඒ ඔක්කොමලා භාවනා කරනවා කියලා එකක් නැහැ. ඒ චින්තාමය ඥාන පහළ වුණාට පස්සේ තමයි කුසල ඡන්දයක් පහළ කරගෙන ඉතාමත්ම සුළු පිළිසක් වැඩේට බයි. ඒ වැඩේට බැස්සට පස්සේ තාමත්ම කලාතුරකින් පිරිසකට තමයි අර කියාපු විදිහට ආරම්මන උපනිජ්ජාය කියන විදිහට එක් වඩු ගන්න හුස්ම රැල්ලේ හෝ හිත ඒකාග්‍ර වෙන්නේ. එක චිත්තක්ෂණයක් ඒකාග්‍ර වුණත් නිවන් දක්වා වගේ කියලා හිතන්න ඕන. එච්චරයි මේකේ තියෙන භයානකමයි මේකේ තියෙන ගැඹුරයි මේකේ තියෙන දුර්ලභ භාවයයි මේකේ තියෙන ක්ෂණ සම්පත්‍යයි ආ බලනකොට එක චිත්තක්ෂණයක් දැක දැක දන දන මේ ආස්වාසයය මේ ප්‍රස්වාසය කියලා දැනගත්තා නම් ඒත් මහා විශාල ජයග්‍රහණයක්. නමුත් මේක සිද්ධ වෙන්නේ නැතුව මේ දිගින් දිගට පවත්තන් නැතුව අපේ බුද්ධියට මේක සින්න වෙන්නේ නැහැ. මේක රදවට හම්බෙච්ච පටරෙද්ද වගේ කියලා කියනවා. ඒ මිනිස්යාට හම්බ වෙන්නේ පටරෙද්ද හොදලා අයිතිකාරයට දෙන එකයි. අයිතිකාරකමක් නැහැ. නමුත් හැම අර සුතමේ ඥාන, චින්තාමේ ඥාන තියෙන ඔක්කොටම අනිවාර්යයෙන්ම එක චිත්තක්ෂණයකට මේක අරන් දෙන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඒ අත්තන කරන්න කියලා තියෙන්නේ තමන් සීලක පිළිහිටලා නැත්නම් මේ වගේ සිල්වත් පිරිසක් මැදට ඇවිල්ලා කය තැම්පත් කරගෙන කාය ප්‍රසාදේ කියන එක පුළුවන් තරම් එක තැනකට පිටු කරගන්න මුළු කය පුරාම හිත විදවන්න එපා. සක්මන් කරනවා නම් දෙපා තුල. නැත්තම් කොහේ හරි හොඳට හැපෙන තැන. ආශ්වාස ප්‍රශ්වාස කරන භා මේ ආනාපාන සති භාවනා නාස්කාග්‍ර පිම්බීම හැකිලිම කරනවා උදරේ. අන්නිම කය නියෝජනය කරන නැත්නම් කයෙන් හොඳට සංඥා ප්‍රකට වෙච්ච තැන තෝරගන්නයි කියලා කියනවා. ආන්නේ තැන තෝරගෙන එතෙන් මේ හුස්ම රැල්ල වදින හැටි දිහා බලාගෙන ඉන්න මේ ඇතුල් වෙන හුස්මේ මේ පිට වෙන හුස්මේ කියලා දැනගන්න පුළුවන් නම් බුදුමාකාර ජයග්‍රහණයක් එතන තියෙන බුදුම එල්ලයක් එතන තියෙන්නේ. අපි මේ සම්පූර්ණ සමත භාවනා කියලා කියන්නේ විශ්වාසවන්තව ඊගා චිත්තක්ෂණය මේක මේ හිත හිටි කියලා Tamanට චිත්ත ශක්තියක් ආපු වෙලාව. ඉතින් යන්න නම් අනගහන යන්න ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පුද්ගලයා වග බලා ගන්න ඕනේ ඇති කරගත්ත මේ චිත්ත එකලස මේ චිත්ත ශක්තිය දිගින් දිගට දිගින් දිගට මේ සමතේ දිගට පවත් ගන්න. ආන්න එක පවත්වාගෙන යාම සඳහා ඒක ඉස්සලාම දැක ගන්න අවස්ථාවට ඉස්සලාම ගිය අවස්ථාවට වැඩිය ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් වල ජීවන රටාවේ කාලසටහනේ සත්පුරුෂ ඇසුරේ ලොකු වෙනස්කම් රාශියක් සිද්ධ වෙන්න ඕනේ. ඒක නම් වේදන වෙන්න කියලා ඒකාන්ත සත්‍යක් නැහැ. ඒ පුද්ගලයාට මේක උතුම් බව වැටහෙනවනම් කල යුත්තක් බව වැටහෙනවනම් මේක සුතය නෙවෙයි මේක චින්තාමය නෙවෙයි මේක අනිවාර්යෙන් භාවනාමයි මේක ඊගාව චිත්තක්ෂණය දක්වා සහතිකව එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය ඉදිරියට යන්නේකට මොන්නම කෙනෙකුටවත් මට බලපෑමක් කරන්න බෑ බාධා නම් කරන්න පුළුවන් නමුත් මේ බාධා බින්දගෙන ගියොත් මම මොකටද යන්නේ ඊගාව චිත්තක්ෂණය මට මේකම පුළුවන් වෙයි නැත්නම් මේ අරමුණේම හිත පවත්වන්න පුළුවන් වෙයි කියන ශක්තිය එනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා manussකම කියන්නේ මොකක්ද? බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද? බුද්ධෝත්පාද කාලේ කියන්නේ මොකක්ද? ක්ෂණ සම්පත්තිය කියන්නේ මොකක්ද? ඉතින් බණ අහනවා කියන්නේ මොකක්ද? සත්පුරුෂ ශාසනය කියන්නේ මොකක්ද? ආදි වශයෙන් මේ සෑම දෙයක්ම පන්නරයක් හිටියෝ. මේක දිගට දිගට දිගට දිගට යනකොට තමයි මේ සමාධි නිමිත්තන් අභ්‍යග්ග නිමිත්තක්. අභ්‍යග්ග නිමිත්ත කියන එකනේ ඒ කාලාම්බන නිමිත්තක් කියලා කියන එකම දේ අරමුණු කරගෙන යන නිමිත්තක්. නිමිත්ත කියන පදය නැත්නම් වෙන මොකක් හරි අපි නිමිත්තක් ගන්න සලකුණක් ගන්න නම් ඒ මේ මූලධර්ම අනුකූලව කියනවනම් චිත්තක්ෂණ දෙකක්වත් එකම දේ බලන්න ඕන. එකක් පවතින එක චිත්තක්ෂණයක් නම් හිතේ ලකුණක් ඉතුරු වෙන්නේ නැහැ. චිත්තක්ෂණ දෙක තුනක් එකම දේ හිතට වැඩි වැඩි ඉන්නකොට තමයි හිතේ යන්තම් එහෙම දෙයක් වෙච්ච බවට මතකයක් සලකුණක් නැවත මතක් කරගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා අපි මේ භාවනාවේදී කරන්නේ එක සංඥාවක් දීලා ඒ සංඥාව නැවත නැවත දීමෙන් ඒ සංඥාව නිමිති කරගන්න. අල්ලා ගන්න පුළුවන් තත්යකට එනවා.